අංගුත්තර නිකායේ චක්ක නිපාතේ මහා වග්ගේන මජ්ජේ සූත්‍ර ධර්මයේහි ශ්‍රීමුක පාඨයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් නිගදාහි වැඩ සිටින අවස්ථාවක මණ්ඩල මාලයකයට රැස්ුණා වූ තෙරුන් වහන්සේලා අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාවට භාජනය වුණේ භාග්‍යතුන් වහන්සේ විසින් පරායන සමාගමෙහි තිස්ස මෙත්තෙය නම් මානවකයාට වදාළ දේශනාවක් සම්බන්ධයයි. මේ මානවකයාට භාග්‍යතුන් වහන්සේ වදාලා සෝ උභන්තේ විදිත්වාන ඒ රහත් භික්ෂු තෙමේ උභයාන්තය ප්‍රඥාවෙන් දැන මජ්ජේ මන්තා නලිපති මධ්‍යෙහි නොතැවරේ නම් තං බ්‍රෝමි මහා පුරුෂෝති ඔහු මහා පුරුෂයායයි කියමි සෝධ සිබ්බනි මච්චකා හේමේ පංචස්කන්ධේහි සිබ්බනි සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේය මෙන්න මේ දේශනාව ගැනයි මේ තෙරුන් වහන්සේලා සාකච්ඡා කළේ. එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. දැන් මේ පින්වත්තුන් ගාථාවේ අදහස දැක්කා. ඒකේ භාග්‍යවතුන් වහන්සේ මුලින්ම වදාarලා තියෙන්නේ සෝ උභන්තේ විදිත්වාන ඒ රහත් භික්ෂු තෙමි උභයාන්තේ ප්‍රඥාවෙන් දැන උභයාන්තේ කියන මේ වචනේ තියෙන්නේ දෙකලවෙර කියන එකයි දෙකලවෙර ප්‍රඥාවෙන් දැන මධ්‍යෙහි නොතවරේ නම් ඔහුට මහා පුරුෂයායයි කියමින් සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේය. වික්ෂුන් වහන්සේ නමක් අහනවා කතමෝ නෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ එවත්නි එක්කාන්තය කවරේද? එකාන්තයක් කුමක්ද? කතමෝ ဒ ුතියෝ දෙවැනි අන්තේ කවරේද? කිං මජ්ජේ මධ්‍ය කවරේද? කා සිබ්බනී සිබ්බනිය කවරේද? මෙහිදී ඒ ඒ තෙරුන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ දැකීම ප්‍රකාශ කරන්න යෙදුණා. තෙරුන් වහන්සේලා 6 නමක් තම තමන් වහන්සේගේ දැකීම ඉදිරිපත් කෙරුවා. මේ කරුණු 6 අපි ධාරණය කරගමු. අපට කාරණා 6ම මේ වෙලාවේ අපි සාකච්ඡා කරනවා නෙමෙයි මාත්‍රිකා කරගන්න එක කාරණයක් අපි සාකච්ඡා කරනවා දේශනා කරනවා ඒ අනුසාරයෙන් අපට අනිකුත් කරුණු තේරුම් ගන්න ලැබෙනවා. පළවෙනි භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරනවා එවත්නි ස්පර්ශේකාන්තේකි ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශ නිරෝධය මධ්‍යය වෙයි. සිබ්බනිය තණ්හාවයි. හේමේ සිබ්බනිය නැමැති තණ්හාව ඉක්ම ගියේය. මේ සිබ්බනී කියන්නේ මැස්මට, මැහුමකට තණ්හාව නැමැති මේ මැහුම්කාරිය මේ මැස්ම කරන බවයි පැහැදිලි වෙලා තියෙන්නේ. නිසා තණ්හාවට කියනවා සිබ්බණී කියන වචනේ. දෙවෙනි භික්ෂුන් වහන්සේ පැහැදිලි කරනවා අතීතේ එක්කාන්තේ අනාගතයේ දෙවෙනි අන්තයයි වර්තමානයේ මැදියයි තණ්හාව සිබ්බණියයි මෙපමණකින් මහානතෙමේ මනාකොට දැන ඒකට කියනවා අභිඤ්ඤය කියන වචනේ මනාකොට දැනීමට පිරිසිඳ දැන ඒකට කියනවා පරිඤ්ඤය කියලා අභිඤ්ඤය මනාකොට දැන පරිඤ්ඤය පිරිසිඳ දැන මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නේය තුන්වෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා දුක් වේදනාව එක්කාන්තේකි සැප වේදනාව දෙවෙනි අන්තයයි අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ විදර්ශනා උපේක්ඛාව මධ්‍යයයි තණ්හාව සිබ්බණියයි එවත්නි මෙතකින් මහාන තෙමේ මනාකොට දැන පිරිසිඳ දැන මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නේය ඊළඟ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා නාමයේ එක්කාන්තේකි රූපයේ දෙවෙනි අන්තයයි විඥානයේ මධ්‍යයයි තණ්හාව සිබ්බණියයි එවත්නි මෙතකින් මහාන තෙමේ මනාකොට දැන පිරිසිඳ දැන මේ ජීවිතේදීම දුක් කෙලවර කරන්නේය. ඊළඟ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ආධ්‍යාත්මික ආයතන එක්කාන්තේකි. බාහිර ආයතන හය දෙවෙනි අන්තයයි. විඥානයේ මැදයේයි. තණ්හාව තිබ්බණියයි. එවත්නි මෙතකින් මහන තෙමේ මනාකොට දැන පිරිසිඳ දැන මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නේය. අවසාන වශයෙන් භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා සක්කාය එක්කන්තේකි. සක්කාය සමුදය දෙවෙනි අන්තයයි. සක්කාය නිරෝධේ මධ්‍යයයි. තණ්හාව සිබ්බණියයි. එවත්නි මෙතකින් මහානතේ මේ මනාකොට දැන පිරිසිඳ දැන මේ ජීවිතේම දුක් කෙලවර කරන්නේය. මේ අවස්ථාවේ මේ දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ නාමයේ සහ රූපය ගැන පැහැදිලි කළ කොටසයි දේශනාවයි. කොටස් හයක් අපි මෙතන මතක් කළා. නාමයේ සහ රූපය ගැන පැහැදිලි කරපු දේශනාවයි අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ. ඒ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළේ නාමං කෝ ආවසෝ ඒකෝ අන්තෝ. එවැත්නි නාමේකාන්තී කි. රූපං ဒ ුතියෝ අන්තෝ. රූපේ දෙවෙනි අන්තයයි. විඥානං මජ්ජේ විඥානේ මැද්දේයයි. තණ්හා තිබ්බනි තණ්හාව සිබ්බණියයි තණ්හාව එය නාම රූප දෙක මසයි කරයි මේ බව අභිඤ්ඤය මනාකොට දැන පරිඤ්ඤය පිරිසිඳ දැන සම්පූර්ණ කොට දැන මහාන තෙමේ සිබ්බණී සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්මවායයි මේ ජීවිතේම දුක් කෙලවර කරයි මෙන්න මේ දේශනාව ගැනයි අපි මේ අවස්ථාවේදී කරුණු පැහැදිලි කරලා තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට අපි පංචස්කන්ධය ගැන කතා කරනකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ කොටස් පහ එකතු කරලා පංචස්කන්ධය කියනවා. ස්ත්‍රිය, පුරුෂයාය, තිරිසන් සත්තාය, පෙරේතයාය, දෙවියාය වශයෙන් ලෝක විවාහාරයේ කොටස් කරලා බෙදලා කතා කරත් පොදුවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. මෙයින් සතරමා ධාතුවා සතරමා ධාතුවෙන් හටගත් උපාදින්න රූප හටගත් රූප රූපස්කන්ධේ පැත්තට යෙදෙනවා. ඒ රූපස්කන්ධේ හේතුවක් කරගෙන ප්‍රත්‍ය කරගෙන පහළ වෙන වේදනා කියන විඳීම සංඥා කියන හැඳිනීම සංස්කාර කියන සංස්කරණය නාම ධර්ම වලට යෙදෙනවා. ඉදිරියේදී ඒ ධර්මතා පිළිබඳ තියෙන විග්‍රහය අපි බලමු. මේ නාම රූප දෙක එකට එක් කරලා තියෙනවා විඥාණයෙන් දැනගැනිල්ල තුල සම්බන්ධ කරලා තියෙනවා ස්කන්ධ පංචකයක පහළ වීම මෙතනදී අපි තෝරා ගන්න හදන්නේ රූපේ කියන අන්තේ කුමක්ද නාමය කියන වේදනා සංඥා සංඛාර කියන අවස්ථාවන්තේ කුමක්ද? මේ දෙක එක්කරන මැද විඥානයේ කුමක්ද? සිබ්බණී කියන තණ්හාව මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? මැස්ම කෙරෙන්නේ කොහොමද? එය මනාකොට දැන පිරිසිඳ දැකීමෙන් තිබ්බණී සංඛ්‍යාත තණ්හාව ඉක්ම යන්නේ කොහොමද කියන කරුණයි අපි මෙතන තෝරා ගන්න උත්සාහ දරන්නේ. අපේ ඉලක්කය එතන. මේ ජීවිතයේ ආරම්භය ගැන මහා තණ්හා සංකේ සූත්‍රයේ අපට පැහැදිලි කරලා තියෙනවා යතෝචකෝ භික්ඛවේ මාතා පිතරෝ සම්නිපතිතා හොಂತಿ මහණෙනි යම් අවස්ථාවක දෙමව්පියෝ එක් වෙද්ද මාතාච උතුණී හෝති මව ඍතුයේ වෙයිද කියන්නේ කලලයක් පිහිටීම සඳහා මවගේ සුදුසුකමක් තියෙයිද? ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. ගන්ධ දෙක් එළඹියේ වේද කියන. ඒවං තින්නම් සම්නිපාතා ගබ්බස්සා වක්ඛාන්ති හෝති. මේ තුන් දෙනෙකුගේ සම්නිපාතෙන් ගැප් ගැනීමක් වෙයි කියලා. මෙන්න මේ අවස්ථාව අපි බලමු. අපිට මේ කාම ලෝකේ දෙමෝපියන්ගේ ප්‍රත්‍ය රූපයට හේතුවක් වෙනවා. ඒ බව අපිට තේරෙනවා. හිතන්න පුළුවන්. ඒ ගැප් ගැනීම සඳහා මෑනියු සුදුසුකම් ලබාලා ඉන්න ඕන කියන එකත් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මෙතන ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. ගන්ධෙ එළඹියේ වේද කියලා මේක සිංහල අනුවාදයට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් ආරම්භක විඥානය හට ගැනීම ගැන. පින්වතුන්ට හොඳ හුරු පුරුදු වචනයක් තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන මේ පටිච්චසමුප්පාදේ මේ ප්‍රත්‍ය දෙක. මේ ප්‍රත්‍ය දෙක අර ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියන තැන පැහැදිලි වෙන්න අපි යොදාගන්නේ කොහොමද කියන කරුණයි පැහැදිලි කරන්න හදන්නේ අවිද්‍යා පත්‍යෙන් වෙන සංකාර නැත්නම් අවිද්‍යා පත්‍යා සංකාරා යම්තා කාය කම්මයන් වචී කම්මයන් මනෝ කම්මයන් වෙලා තියෙනවා නම් ඒ චේතනාවකට අනුව කය ක්‍රියා කිරීම වචන කතා කිරීම මනෝකම්ම මූලිකව සිටීම මමය මගේය මා වසඟෙහි පවත්නා වූ දෙයක් කියන ගතියකින් යුක්තව සිදුවීම අවිද්‍යාපච්චා සංඛාරා ඒ ධර්මයේහි පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිජ්ජාපි සංකාර කියලා තව දුරටත් විස්තර වෙනවා. ඒක අපිට සාකච්ඡා වාරයකදී තෝරාගන්න පුළුවන්. අපිට දැන් සරලව තේරෙන්න ඕනන්නේ මේ සතරමා ධාතුයෙන්ගෙන් රාශි වුණා වූ සිරුර චේතනාවකට අනුව ක්‍රියා වෙනකොට චේතනාවකට අනුව ක්‍රියා වෙනවා කියන්නේ චේතනාව තනි වෙන්නේ නැහැ. චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාව. මම වෙමි කියන පවරා ගැනීමකින් හැඟීමකින් කරනවා නම් ඒ ක්‍රියාව ඒ කාය කම්මය ඒ කාය සංඛාරය අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සංඛාරයක් මම වෙමි කියන හැඟීමකින් වචන කතා කරනවා නම් ඒ වචී සංඛාරය අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ගානීටයි ඉති කාය කම්මයට යෙදුනේ නැතත් වචී කම්මයට යෙදුනේ නැතත් මනෝ කම්ම පහළ වෙනවා නම් මම වෙමි කියන මතය තුල අවිද්‍යාපච්ච සංඛාරා. ඒ අවිද්‍යා සංඛාරයන් නිරුද්ධ වෙන්නේ තණ්හා උපාදාන එක් වෙලා. ඇලීම දැඩි ඇලීම එක් වෙලාමයි. ඒ නිසා අවිද්‍යා සංඛාරයක් නිරුද්ධ වුණේ නැවත ඵලයක් නැවත නැවත වීමක් ඇතිකරන්න හේතුවක් ඇති කරලයි. ඒකට කියනවා තණ්හා උපාදාන භව කියලා. ඔය ටික හොඳට අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ මොහොත දක්වාම ඒ සංකාරයන් නිරුද්ධ වුණේ නැවත නැවතත් ඵල හිතක් ඇති කරවීමේ ගතියක් හේතුවක් ඇති වෙලයි. තව ටිකක් තාම සරලව කියවොත් අපි හැමදාමත් මතක් කරනවා මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ආයුගේ වෙනවා. ජීවත් වෙනවා ආයු ගෙවෙනවායි දෙකක් නෑ. එකීමයි. ආයු ගෙවි ගෙවි යනකොට මම වෙමි කියන අනුවණින්ම ක්‍රියා වුණා නම් ආයුගේ වෙනවා. කර්ම භවය වැඩි වෙනවා. කර්ම රැස් වෙනවා. ඒක දෙපැත්තට. ආයුගේ වෙනවා කර්ම රැස් වෙනවා. ඒ නිසා තමයි ආයුගේ වෙනකොට ජීවිත කාලය ඉවරයි. බලන්න අවසාන මොහොතේ අවසාන ආයු ශක්තිය වැය වීගෙන යනකොට කොයිතරම් පවත්තණ්ඩ දරන උත්සාහයක් අපිට ජීවිත අවසානයේටපත් වෙන අයගේ ස්වභාවය බලලා තේරුම් ගන්න පුළුවන්. අපි කියන්නේ පණ අදිනවා පණ අල්ලා ගන්න හදනවා කියන වචනේ. ඉතින් ආයු ගෙවි යනවා නම් අල්ලා නොගැනීම ඒ தත්ත්වයටපත් වෙලා යන්නේ නැහෙනි. කවත්තන්න තියෙන ගතිය වැඩිලි කියලා අපිට එතන පේනවනේ. අන්න ඒක තමයි අර භව ගතිය තහවුරු කරනවා කියලා කිව්වේ. පුරාණ කර්මය. අවිද්‍යාපත්‍ය සංඛාරා. ජීවිත අවසාන මොහොතටපත් උනත් කර්මක් ක්ෂය වුණේ නෑ කියන නුවණ අපට උතන කෙනෙක් කියනවට නෙමෙයි. හොඳට නුවණින් දැකිය යුතු ධර්මයක්. එන අවසාන අවස්ථාවේ ආයු ගෙවුණු නිසා රූප ධර්මයේ උණුසුමයි හිතක් පහල කරවන්න ශක්තියයි මෙතන නැති වුණේ. ඒ කියන්නේ රූප ධර්මයේ පැත්තේ බාධා වුණේ. කර්මභාවයේ පැත්ත නෙමෙයි. භව පත්‍යාජාති. ඒ කර්ම භවයේ ප්‍රත්‍යයෙන් උප්පත්ති භවයක් වෙන්න නැත්නම් උපතක් ලබන්න දෙමෝපියෝ ප්‍රත්‍යයෙන් ලැබෙන රූප ධර්මයේ උණුසුම ශක්තිය උදව් වෙනවා. එනම් මේ අර ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියලා ගන්ධබෙක් කෙලඹියේ වේද කියන වචනේ එන්න ඕනේ. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන ආරම්භක පහළ වීමට. ඒ పూర్ව කර්මය නිසායි හටගත්තේ කියන තැන. හැටගත් අවස්ථාව. ඒ නිසා තමයි දෙමෝපිය පැත්තෙන් රූප පැත්ත, පුරාණ කර්මපත්තියෙන් විඥාණය, විඥාණයට බඳුන් වෙන්න සිතුවිලි මේ ස්කන්ධ පංචකය. නැසුනේත් ස්කන්ධ පංචකය පාදාන කොට ගති අත නොහැරුණුකම නිසා හටගත්තේ ස්කන්ධ පංචකය. ඛණ්ඩානම් පාතු බාහෝ ස්කන්ධයගේ හට ගැනීමක් වේ. ආයතනානම් පටිලාභෝ එහිම ඇසට කනට දිවට නාසයට කයට මනසට මූලයේ පිහිටියා මේ ටික අපි කතා කළේ ඒ නාම රූප ධර්මියෝ එකට ප්‍රත්‍යව මේ විඥානය කියන ස්වභාවයට බඳුන් වෙලා තියෙන ආකාරය තෝරා ගන්න. මොකද අපි නාම රූපය පිළිබඳනේ දැන් මේ ඒ කොටසනේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ ආරම්භයේදීම නයිදං අත්ත කතම් බිම්බං මම මේ විදියට උපදින්න ඕනේ කියලා පූර්ව නිගමනයක් අරගෙන මම යන්නේ කැමැති කැමැති ආකාරයට හදාගත්තත් නෙමෙයි ඉපදුනත් නෙමෙයි එහෙමනම් මම උපදින්නේ නෑ නයිදං පර කතං අගං අදුසිමාන බලවේගයක් නැත්තම් මැවුම් කාරුවෙක් එයාට ඕන විදියට බවලා දුන්නත් නෙමෙයි එහෙම නැත්නම් විවිධත්වයේ විදියට දුක් විපාක විඳින්න මවලා දෙන්නේ නැහැ. හේතු පටිච්ච සම්භූතං හේතුවෙන් හටගත්තා. හේතු නිසා හටගත්තා. අර කර්ම හේතුවත් එක හේතුවක්. අවිද්‍යා හේතුව. හේතු බන්ධානි රුජ්ජති. හේතුව නැති වී යෑමෙන් මේ ඵල නැතුව යනවා. හැබැයි ජීවිත අවසානයේ නැති වෙලා ගියේ ආයු ශක්තිය හේතුව නැති වීමෙන් කර්ම හේතුව නැති වුණේ නෑ. ඒ නිසායි නැවත නැවත හට ගැනීමක් වෙන්නේ. යම් තැනක අවිද්‍යාව හේතුව නිරුද්ධ වී යෑමෙන් කර්මක් සේවී යෑමෙන් නව කර්ම රැස් නොකිරීමෙන් මේ නාම රූප ධර්මයා දෙකේ එක් කරන විඥාණය මේ කතාව නැතු වෙලා යනවා. ඒ නිසා මේ නාම කියන ස්වභාවය ගැන අපි කතා කරවන්නේ මුලදී අර වේදනා සංඥා සංකාර කියලා සිතුවිලි පැත්තට මේ සංකාරස්කන්ධයට තවත් අර්ථ ගැන්වෙන විදිහට සංයුක්ත නිකායේ විභංග සූත්‍රයේ මේ බව පැහැදිලි කිරීමක් පෙන්නනවා කතමංච භික්කවේ නාම රූපං මහණෙනි නාම රූපේ කවරේද වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉඳන් උච්චති නාම වේදනාව කියන විඳීම සංඥාව කියන හැඳිනීම චේතනා චෛතසිකය ක්‍රියා චෛතසිකය ස්පර්ශය මානසිකාර්ය මේ නාමයයි කියනු ලැබේ. ඉස්සල්ලා අපි කිව්වේ වේදනා සංඥා සංකාර කියලා. මේ සංකාරස්කන්ධයට අනිත් සිතුවිලි ඇතුල් වෙනවා. වේදනා සංඥා දෙක එකතුව තවත් සිතුවිලි 50 50 ආකාරයක් කියලා ධර්මයේ පෙන්වන 250 චෛතසික කියලා. ඉතින් එකෙන් ප්‍රධාන කරුණු පහක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මානසිකාරේ නාමයයි කියනු ලැබී කියලා. ඊළඟට රූපය ගැන පෙන්නනවා චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං සතර මහා භූතයෝද සතර මහා භූතයන්ගේ උපාදාය රූපේ කියන්නේ හට ගන්න රූප දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අවිනිර්භෝගිකයි ඒක හතර ආකාරයක් අපි පඨවි තද ගතිය ආපෝ වැగిරෙන ගතිය තේජෝ දවන ගතිය වායෝ ක්‍රියා ස්වභාවය කියලා පෙන්වුවාට අවිනිර්භෝගිකයි කියන්නේ එකකින් එකක් වෙන් කරන්න බෑ. ඒ සංයතිය තුලම වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරක් ඒ නිසා ප්‍රකට වෙනවා. ඉදිරිපත් වෙනවා. ඒ අට එකතු කරලා තමයි සුද්ධ අෂ්ටක රූපේ කියන්නේ. තව දුරටත් බෙදිය නොහැකි කියන පැහැදිලි කිරීමමත් මේ ආකාර දෙක තමයි නාම රූපය කියලා කියන්නේ. එක පැත්තකින් සතර මහා ධාතු හා සතර මහා ධාතු නිසා හටගත් රූප අනිත් පැත්තට වේදනා සංඥා චේතනා මානසිකාර ස්පර්ශ ප්‍රසිතුවිලි පැත්ත. නමුත් දෙපැත්තක් වෙන්න බෑනේ. මේ දෙපැත්ත එක් කරන්නේ විඥානය කියන දැනගැනිල්ලෙන්. ඒක තමයි විඥානයේ මාජ්ජේ කියලා පෙන්වන්නේ. මේ දෙකේ ආකර්ෂණීය විඥානය. රූපේ සිතුවිලි වලට නැගිලා සිතුවිලි දැනගැනිල්ලකට බඳුන් වෙලා තියෙනවා. අපි රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානල එකක් එකක් වෙන් වෙන්ම වෙන් වෙන්ම පෙළකට කතා කෙරුවට හරියට එකට හට ගන්න ස්වභාවයක් නෙමේ කන්දානම් පාතු භාවෝ කියන එක ස්කන්ධයගේ හට ගැනීම මේ මොහොතටත් ඒ විදිය තමයි චක්කු ප්‍රසාදයට ගෝචර රූපය ගැටෙනකොට ඊට අනුරූප වූ සිහිවීමක් වෙලා සිහියට නැගෙන ආකාරය තමයි විඥානය කියන දැන ගැනීමකට බඳුන් වෙන්නේ. එහෙනම් විඥානය කියන දැන ගැනීමලට බඳුන් වෙලා තියෙන්නේ වේදනා සංඥා සංකාර. රූප දැනගන්නවා කියනකොට එහෙනම් රූපයත් කියන්නේ රූපපැත්ත, සිතුවිලි නාමපැත්ත මේ දෙක එකතු කරලා තියෙන විඥානය. ස්කන්ධ පංචකේ. ශබ්දයක් අහනකොට සෝත ප්‍රසාදය, ශබ්ද රූපය, අරූපපැත්ත. පැහැදිලි කළා සතර මහා ධාතුව සතර මහා ධාතයෙන් හටගත් කියන වචනේ. ඊට අනුරූප වූ සිහිවීමක් දැන ගැනීම සෝත විඥානි ශබ්ද දැනගන්නා හිත ඒ ශබ්ද දැනගන්නා හිතට බඳුන්නුනා වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයක් මේ පහළ වෙන්නේ ශබ්ද දැනගන්නවා කියනකොට ගන්ධ නාසයේ ප්‍රසාදයක් ගන්ධ රූපයක් නිසා ඊට අනුරූප සිහිවීමක් වෙලා ගන්ධ සුවඳ දැනගන්නා හිතක් පහළ වෙනවා වේදනා සංඥා සංඛාර සිතුවිලි බඳුන්නුනා ගඳ සුවඳ දැනගන්නවා කියන ස්කන්ධ පංචකේ පහළ වෙන්නේ. ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙන්නේ. දිවට රසය, ජීවා ප්‍රසාදය, රසේ රූපය, ඊට අනුරූප මෙනෙහි වීමත් රස දැනගන්නා හිත. ජීවා විඥානි. මේ දැනගැනීමට බඳුන් වෙලා වෙන්නේ වේදනා සංඥා සංකාර. රස දැනගන්නවා කියන ස්කන්ධ පංචකයක් මේ පහළ වෙන්නේ නිරුද්ධ වෙන්නේ. පොට්ටබ්බේ දැන ගැනීම කාය ප්‍රසාදයට පොට්ටබ්බ රූපේ හැපෙන්න ඕනේ. කියන්නේ කයට හැපෙන රූපය. ඊට අනුරූප සිහිවීමක් වෙලා ස්පර්ශ දැන ගැනීමක් වෙනවා. විඥානි. වේදනා සංඥා සංකාර බඳුන් වෙලා තියෙනවා. නිසීත උෂ්ණ ආදී ස්පර්ශ දැනෙනවා කියන්නේ ස්කන්ධ පංචකයක් පහළ වෙලා නිරුද්ධ වෙන්නේ. මේ පස් ආකාරයෙන් පහළ වෙලා නිරුද්ධ වූ හේතුව මනස මුල් වෙලා සිහියට නැගෙනවා. මනසත් ධර්මයක් කියලා එතෙන්ට පෙන්නනවා. මනස ධම්ම කියලා. මනස කියන්නේ භාවිතාවෙන්ද සිහි වෙන්න තියෙන ප්‍රධානත්වය මනස ඉන්ද්‍රියක් එහි ප්‍රධානත්වය තමා කෘත්‍ය තමයි භාවිතා වීම සිහිවීම මල සිරුරක එක වෙන්නේ ඒ නිසා තමයි මේ ආස්වාස වාතයේ ලේ ධාතු දෙක සංයෝග වෙලා මේ උපකරණී ශක්තිය උනේ ඒ කෘත්‍ය වෙන්න සිහියට නැගෙන්නේ පංච ద్వාරයෙන්ම භාවිතා වෙච්ච ආකාර හේතු සිහියට නැගෙන්නේ ඒ තමයි ධම්ම කියන්නේ එහෙම නැත්නම් අනාගත සැලසුම් එහිම එහිම වෙන නිර්මාණ සියයට නැගෙනවා. මේ ආස්වාස රූප ධර්මී ශක්තිය උදව් කරගෙන. ඒ පහළ වෙන සිතුවිලි දැනගැනින්නට කියන්නේ මනෝ විඥානය. එහෙනම් විඥාණයට බඳුන්නුනේ වේදනා සංඥා සංකාර සිතුවිලි. එහෙනම් මේ කල්පනා කරනවා කියන්නේ ස්කන්ධ පංචකයක් ඇති වෙලා ස්කන්ධ පංචකයක් නිරුද්ධ වෙනවා. අවසානයේදීත් ස්කන්ධ පංචකයක් ඇති වෙලා ස්කන්ධ පංචකයක් නිරුද්ධ වුණේ. ඒ බව නුවණකට නොදක්නාතාක් නැවත හට ගන්නවන්නා වූ හේතුව මම මුලදී මතක් කළා නිසා නැවත ස්කන්ධ පංචකයක් හටගන්නේ නැසෙමින් නැවත නැවත ආරම්භක අවස්ථාවේ දක්වාම ප්‍රස්වාස ආස්වාස ආහාරය ආදී උදව් කරගෙන මේ පැවැත්ෙන්නේ මෙහි අපි මම යන්නක් වෙනම ඉඳගෙන රූපේ දිහා බලන්න ගියොත් රූපේ කාන්තයක් අන්න එතන හොඳට තේරුම් ගන්න මමයි කියලා කෙනෙක් ඉන්නවයි කියලා වෙන් වෙලා පරිබාහිර රූපයක් ගැන බලන් හදනවා. ඒතර රූපේ කාන්තයක් වෙනවා. දැන් මේ කය ගැන බලන් ගියත් රූපේ මම. මම මම කියන මතයක් තුල කය බලන් හදනවා. මගේ රූපය රූපේ කාන්තයක් වෙලා තියෙනවා. යම් කෙනෙක් තෝරා ගන්නවා මේ රූපේ නෙමෙයි නෙමෙයි පෙනෙන්නේ, ඇහෙන්නේ, විඳින්නේ, මෙනෙහි වෙන්නේ. මේ සම්බන්ධතාවයක් දක්වලා තියෙන්නේ නාමේ හරහානේ සිතුවිලි හරහානේ කාරණේ ඇත්තයි. නමුත් මමත්තේ මත හිත හරහානේ මේක ඕකක් දැනගන්නේ කියලා දැනුමකට ගත්තොත් එහෙම නාමේ කාන්තයක්. රූපේ කාන්තයක් නාමයේ දෙවෙනි අන්තයයි. මේ අවස්ථා දෙකම ගැටලලා තියෙන විඥාණයටයි. විඥාණී මධ්‍යයයි. ඒ නිසා අපට ඊටාම පැහැදිලිව මේ රූපයාගේ යථාභූත ස්වභාවය වෙනම පැහැදිලි වෙන්න ඕනේ. රූපයාගේ යථාභූත ස්වභාවය පැහැදිලි වෙන්නේ යථා භූත කියන්නේ රූපේ ඇති බවක් කියනවා නෙමෙයි. නැති බවක් කියනවත් නෙමෙයි. හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන එකයි. ඒ බැලුවේ කවුද කියලා අපිට ප්‍රශ්නයක් වෙන නැගුණොත් ඒක බලන්නේ සිතුවිලි හා එකතු කරපු විඥානය හරහායි. කෙනෙක් බලනවා නෙමෙයි ඔය. එහෙම බලන්න පුළුවන් උනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ. ඒ හේතුව හිඳයි. අන්ත දෙකක් හැමදාම බලබලා හිටපු මේ ජීවිතවලට වරක බැලුවා රූපේ කියලා වරක බැලුවා නාමේ කියලා. රූපේ කියලා රූප නාම දෙක එක් කරලා බලපු එක තමයි කාම ලෝකේ. මේ තරම් විවිධත්වයකින් බෙදිලා ගියේ. රූපේ විතරක් වඩලා ගියේ එක තමයි රූප ධ්‍යාන වලටපත් උනේ. කාම රූප එතකොට. හිත පැත්තකට බරව බලලා රූපේ ප්‍රතික්ෂේප කරලා අනන්තෝ ආකාසෝ අහස විතරයි සිතුවිලි වලට නැගුවා ආකාසානංචායතනේ ඒ අහස දැනගන්නේ විඥානයකට තවත් එහාට සිතුවිලි වලට නැගුවා විඥානංචායතනේ එහි කිසිවක් නැහැ ආකින්චඤ්ඤායතනේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ නේව සංඥා නාසඤ්ඤායත ඒකාන්තයක් රූපේ බලන්න කිව්වොත් අවාන්තයක් ඒක රූප ධානයට යනවා එක් කරලා බලන්න ගියොත් එතකොට කාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. ඒකේ ප්‍රභේද අනන්තයි. ඒ නිසා තමයි මේ තරම් මේ ධර්මයේ දේශනා කිරීමක්, ධර්ම සාකච්ඡා කිරීමක්කින් මේ ශාසනය ආරම්භ වෙලා තියෙන්නේ. මෙහි ඇති తත්වය, මේ යථාභූත ස්වභාවය මුලින්ම ශ්‍රාවකයාට හෙළි වෙන්නයි. එimhe හෙළි නොවි අවබෝධ වෙන්නේ නැහැ. හෙලි නොවි භාවනා වෙන්නේ නැහැ. සමත භාවනා වෙන්න පුළුවන්. කුසල සිත ඒකාග්‍රතාවයක් වෙන්න පුළුවන්. ඒක හෙලි නොවි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බොහෝම විස්තර වශයෙන් අපි තෝරා ගන්න හුඟක් විස්තර වශයෙන් අපේ අවධානය යොමු කරවලා තියෙනවා මේ රූපේ සිතුවිලි හිතට දීගනිකායේ මහා නිධාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට වදාරනවා ආනන්දය විඥානීය මෞකුස ප්‍රතිසන්දි වශයෙන් පහළ නොවන්නේ නම් අපි මුලින්ම මතක් කරේ විඥානයක් පහළ වෙන්නේ හැටි పూర్ව කර්මෙන් පහළ නොවන්නේ නම් නාම රූපය මේ කලලාදී වශයෙන් මෞකුසේ පහළවන්නේද ඒ තරම් දුර ඉඳන් ඒක පැහැදිලි කරන්නේ ආනන්දහමඳුර උත්තර දෙනවා වහන්ස මේ නොවන්නේමය. పూర్ව කර්මේ විඥානයක් පහළ නොවුනොත් මේ රූප නාම දෙක එකට සම්බන්ධ කරන්න බෑ. ආනන්දය විඥානීය මව කුසේ 15 පහවී යන්නේ නම් චුත වෙන්නේ නම් මේ නාම රූප පරිපූර්ණ ස්කන්ධ භාවයකට පත්වන්නේද වැඩෙන්නේද වහන්සමේ නොවන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආනන්දය ලදරු කුමරෙකුගේ හෝ කුමරියෙකුගේ විඥානයේ සිඳෙන්නේ නම් නාම රූපේ වැඩිවීමකට නැගීමකට මේරීමකට පැමිණෙන්නේද වහන්සමේ නොවන්නේමය ආනන්දය විඥාණයම යන මේම නාම රූපයට හේතුව වේ මේම නිධානේ වේ මේම සමුදේ වේ මේම ප්‍රත්‍ය වේ බලන්න එතකොට අර විඥාණය කියන මේ දැන ගැනීම මුල් වෙලාමයි මේ නාම රූපය සමුදේ වෙලා තියෙන්නේ විඥාණය සමුදයක් වෙලා තියෙනවා හේතුවක් වෙලා තියෙන මේ නාම රූපෙට ඒ නිසා තමයි විඥාන පත්‍යා නාම රූපං කියන්නේ. හොඳට පෙළ පැහැදිලි අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. අනතුරු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්දය විඥානීද නාම රූපයාගේ පිහිට නොලබන්නේ නම්. විඥානේ ඉස්සල පැහැදිලි කළේ විඥාන පත්‍යා නාම රූපේ. ඊළඟට පැහැදිලි කරනවා මේ නාම රූපය විඥානයගේ පිහිට ලබනවා නේද විඥාණයට දැනගන්න දෙයක් නැහැ. විඥාණය දැනගන්නේ නාම රූපයයි. ඒකද මේ දෙන්න එක්කයි පහළ වෙන්නේ. විඥානේ නාම රූපේ පිහිට නොලබන්නේ නම් මතු ජාති මරණ දුක් රස හටගන්නේද? වහන්ස මේ නොවන්නේමය. ආනන්දය මේ නාම රූපය යමක් ඇද්ද විඥාණයට මේම හේතුය මේම නිදානීය මේම සමුදය මේම ප්‍රත්‍යය නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා බලායතනං බලන්න ඒ පත්‍ය තියෙන හැටි ඊට පස්සේ ආයිලාට පැහැදිලි කරනවා සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා තණ්හා උපාදාන භව ආන් සිබ්බනි තණ්හාවෙන් මැහෙ නැහැටි වර්තමාන නිරෝධේ නොදක්නාකම නිසා වර්තමාන ආ හේතුවක් වෙන්නේ නැහැටි ඒ හේතුවට අපි කතා කළා අතීත හේතුව කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ ඒ ඇති වෙන නැති වෙන ක්‍රියාවල් නොදක්නාකම අවිද්‍යාව. නැවත අතීත හේතුව නිසා නැවත වර්තමාන ඵලය කියලා පැහැදිලි කරනවා. වර්තමාන Nirodhe නොදක්නාකම නිසා වර්තමාන හේතුව. නැවත නැවත වීම අනාගත ඵලය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආනන්දය යන් නාම රූපයක් විඥානය හා ඔවුනොවුන්ට ප්‍රත්‍යභාවයෙන් පවත්නේද මෙතකින්ම මේ උපදින්නේය දිරන්නේය මැරෙන්නේ චුත වෙන්නේය චුත වී උපදින්නේය යන විවාහරේ වෙයි කියලා. ඔය සියල්ල එතකොට අවසානයේට ඇවිල්ලා තියෙන ඉලක්කයට ඇවිල්ලා තියෙන්නේ නාම රූපයයි විඥානයයි මේ ඔවුනොවුන්ට ප්‍රත්‍යභාවයෙන් පිහිටීම නේද? ත්‍රිස්කන්ධ පංචකයාගේ හට ගැනීම නිරුද්ධ වීම මෙතෙකින්ම මේ ස්කන්ධ පංචකයයි දත යුතුයි කියලා පෙන්නනවා. එතකොට දැන් අපි අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා පෙළ කතා කරනකොට අපිට පැහැදිලිතාවයක් තියෙන්න ඕනේ ඒ අපි පැහැදිලි කරගෙන තියෙන්නේ මේ ස්කන්ධ පංචකයාගේ මහත ගැනීම නිරුද්ධ වීම ගැන වෙනත් පරයයකින් නැවත නැවත හට ගන්නා වූ ආකාරයේ වෙනත් පරයයකින් මේ පැහැදිලි කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා කියන්නේ සතර මහා ධාතුවේ හට ගැනීමක් නිරුද්ධ වීමක්. ලෞකික ලෝකය දෙපැත්තකට බෙදනවා තමයි රූපය. ඇස, කන, දිව, නාසය, ශරීරය වෙනයි රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ වෙනයි කියලා දෙපැත්තකට බෙදලා බලනවා. නමුත් කොයිතරම් දෙපැත්තකට බෙදලා බැලුවත් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන හතරෙන් පොදු නැද්ද? පොදුයි. කොටිම අපිට පස වතුර හිරු එළිය හුළඟ අපි එතෙන්ද දෙමුකෝ තද ගතිය වැగిරෙන ගතිය දවන ගතිය තල්ලු කරන සලෝන ක්‍රියාගතිය කියලා ඒ ධාතු ගුණ අනිත්‍ය වෙලා නැසිලා අන්පරිද්දකටපත් වෙලා තමයි විවිධත්වයකින් යුක්ත සතරමා ධාතුව සතරමා ධාතුවෙන් හටගත් ස්වභාවයක් පහළ වෙන්නේ. ආහාර, ගෘහ භාණ්ඩ මේ විදිහට වස්ත්‍ර නොයෙක් නම් වලින් මේ දේවල් දැන හඳුනා ගත්තත් පොදුවේ සතරමා ධාතුව සතරමා ධාතුවෙන් හටගත් ස්වභාවයයි. ඒ දේවල් අනිත්‍ය වෙලාන් පරිද්දකටපත් වෙනකොට බලන්න පොළවේ පස් ආහාරයට ගන්න සත්තුත් ඉන්නවා. ගෙඩි මල් පළතරු ආහාරයට ගන්න සත්තුත් ඉන්නවා. මේ මනුස්ස කියන සම්මතයේත් එකතු කරලා බලන්න. ඒ දේවල් නැසෙනකොට ආහාරයක් ගන්නකොට කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා දත් වලින් හැපිලා අන් පරිද්දකටපත් වෙලා අනිත් වෙලා ඕජාවක් වෙනවා. දැන් අර මුලින් ආහාරය ආය හම්බ වෙන්නේ ඒ දේවල් නැසීමමයි ඕජාව. ශරීර උණුසුම මේ ඕජාවෙත් එකට වැදිලා වාතින් පෙරලිලා කිලුට කොටස අයින් කරනකොට රස දාතේ මුළු ශරීරේ පුරාම කොටස් හැදෙනවා. ඇසට, කනට, දිවට, නාසයට, ශරීරයට වස්තු රූපයට අදාළ රූප හැදෙනවා. ඒ හැදෙන දේවල් නැති වෙලා ආයෙත් කබ්බ, කඳුළු, මල මුත්‍රා, දහඩිය, කුණු වශයෙන් අන් පරිද්දකින් අට ගන්නවා. ඒ ඉස්සරලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන තැන පොදුතාවයට බලන්න අවකාශ ධාතුවත් එක්ක. අවකාශ ධාතුව අපිට නම් කළාට නමක් ඇතියෙන් පෙන්වන්න බෑ. පොදුතාවෙන් බලන්න. මම වෙනයි මං වටේ තියෙන දේවල් වෙනයි කියලා අර දැඩි මතයකට ඒ දැඩි මතය ඕලාරික බව ටිකක් අඩු වෙන්න පොදුතාවේ බලන්න. සතර මහා ධාතේ පොදු බව. පොදුතාවේ බලනකොට යතහ භූතයි. හේතුන්ගෙන් හටගන්න දෙයක් නිරුද්ධ වෙනවා විනා තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයි. නැවතත් හේතුන්ගෙන් හටගන්න දෙයක් නිරුද්ධ වෙනවා විනා තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයි. එම තියෙනවයි කියන මතය සංගවාගෙන නැහැ කීවොත් එහෙනම් ඒ කියලා තියෙන්නේ තිබුණා තියෙනවා කියන මතයම තමයි. තිබුණා තියෙනවයි කියන අර්ථේ තවත් විදිහකට විග්‍රහ කෙරෙල්ලක්ම තමයි නැහැ කියන එක. අඹ නැහැ කීවොත් අඹ කියලා ලෝකේ කොහේ හරි දෙයක් තියෙනවා කියලා තියෙනවා. මෙතන ඒ මත දෙක නෙමෙයි මෙතන මේ පැහැදිලි කරන්නේ. හේතු නිසා හටගන්න දේ තියෙන්නේ නැහැ කියන එකයි. නොපැවතුනේ නමුදු නැවත හේතු නිසා හටගන්න දේ තියෙන්නේ. එතකොට තමයි අතීතෙන් එනවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි වර්තමානයේ තියෙනවත් නොවි. නෑ කියන මතයක් දරුවත් නෙමෙයි. අර යථා ස්වභාවය දකින්න ඉස්තරලාම. එහෙන් බලනකොට අර රූපේකාන්තයක් කියන එකට යන්නේ මොකද තමා යන්නේ වෙන් වෙලා නෙමේ රූපේ දිහා බලන්න යන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව අදාලා එස යතහ භූතයි රූපේ යතහ භූතයි කන දිව නාසය කය යතහ භූතයි සබ්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ යතහ භූතයි කියන වචනේ මේක වචනයකට සීමා වෙන්නේ නැතුව ඒ වදාළ වචනය අපි හොයන්න මොන යොදවන්න ඊළඟට අපිට පැහැදිලි වෙනවා ඒ ආධ්‍යාත්මික ආයතන හැදුනේම పూర్ව කර්ම ප්‍රත්‍යයෙන් ගෝචරයන් හමු වෙනකොට දෙයක් කෙනෙක් වශයෙන් දැනගෙන නව කර්ම රැස් කරන්න උපකරණයක් විදිහට මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස පිහිටියේම పూర్ව කර්ම ප්‍රත්‍යයෙන්. මොකද නැවත කර්ම රැස් කරන්න උපකරණයක්. ඒ ආපු ගමන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ ධර්මයේ ශ්‍රවණයෙන් නුවණින් යුක්තව ධර්මානුධර්ම ප්‍රතිපත්ති එකතුනා පුරාණ කර්මක් සේවෙන්න අලුතින් කර්ම රැස් නොවෙන්න බලන්න. අනිත් පැත්තට බලනවා. එතකොට ඇහැ යථාභූතයි කන, දිව, නාසය, කය, මනස යතහ භූතයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම යතහ භූතයි. යතහ භූතයි කියන වචනේ මම නැවත පැහැදිලි කරන්නේ නම් නොකල හැකි. කෙනෙක් නොවේ, මම නොවේ, මගේ නොවේ යතහ භූතයි. මේ කර්මයෙන් අටගත් දෙයක් නිසාම මේ ප්‍රසාද ගෝචර රූප ගැටෙන මොහොතට සිහි වෙලා දැන ගැනීමක් වෙනවා. දැනගන්න විඥාණයට බඳුන් වෙන්නේ සිතුවිලි. එහෙනම් අර ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොට්ටබ්බේ නෙමෙයි. ඒ දේවල් ඒ දේවල් දන්නේ නැහැ. ඒක ප්‍රත්‍ය වේලා මේක කර්මෙන් හටගත්ත දෙයක් නිසාම සිහි වෙන්න පුළුවන්කම ඇතුවයි සැකසීලා තියෙන්නේ. සිහිවීමක් වෙනවා. දැනගැනීමක් පහළ වෙනවා. ඒ දැනගැනීමලට පහළ වෙන්නේ නාම ධර්ම, සිතුවිලි, වස්තු නෙමෙයි. ඔන්න ඔතන තමයි අර චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ප්‍රසාදේ ගෝචරේ ගැටීම එකක් විඥානයක් පහළ වෙනකොට මේ විඥානයේ දැනගැනීමේ තුලයි පෙනීම පෙනෙනදී පෙනීමයි පෙනෙන දේ විඥානයයි වෙන්ව පෙන්වන්න බෑ එහෙම හේතු පැහැදිලි වෙනකොට නාමය දැනගැනිල්ල අන්තයකට ගිහිල්ලා දැනගෙන නැහැ. මොකද නාමය දැනගෙන තියෙන්නේ හේතුඵල විදිහටමයි. පෙර නොතිබීම අටක නිරුද්ධ වෙනවා කියන එකයි. මේ රූප නාම දෙක යථාභූතව දකින්නකොට ප්‍රත්‍යව දකින්නකොට අර විඥානේ මජ්ජේ කියවනේ ඒ දැකීමමයි එතන ප්‍රඥාවෙන් දැකීම වෙන්නේ. ඒ දැන ගැනීම විඥානයටත් කෙනෙක් නැතුව යනවා. එනිසා නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් රූපේ පැත්ත විදර්ශනා කරන්න ඕනේ. නමුත් යථාභූත භවින් කෙලවර වෙන්න ඕනේ. නාමයේ පහළ වෙන හැටි පැහැදිලි වෙන්න ඕනේ. යථාභූත භවින් කෙලවර වෙන්න ඕනේ. එහෙමනම් අනිවාර්යෙන් මේ දෙන්න එකට ගලපන දැනගැනිල්ලද යථාභූතයි. අනිත්‍ය අනාත්ම හේතු නිසා නිට්ටය දැනගැනීමක් පහළ වෙන්න බෑ. දැනගැනිල්ලද යථාභූතයි. දැනගැනීමක් වෙනවා දැනගැනිල්ල නිරුද්ධ වෙනවා. එහෙම එනකොට අර සිබ්බනී සංඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම යනවා. තණ්හාවෙන් මැස්ම වෙන්නේ නැහැ කියන්නේ නැවත අවිද්‍යාව හේතුවක් වෙන්නේ අනුවණින්ම දැන ගැනීම අවසන් කළොත් න්යාය අවිද්‍යාව හේතුවක් වෙන්නේ. එතකොට අර මුලින් පෙන්වා විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං උපත ගෙනත් දුන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක් රස පැනින්නේ. ඒ නාම රූප ධර්මයන් එකිනෙකට ප්‍රත්‍ය වෙලා යතහ භූතෝ බව අවබෝධ වෙනකොට විඥාණයට අල්ලන්න බැස ගන්න තියන්න තැනක් නැහැ යතහ භූතයි එහෙමනම් පුරාණ රැවටිලා අයින් වෙනවා නව රැවටීමකට රැස් නොවෙනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක් රැස පැනින්නේ නැහැ අපි ඔතනින් ඕක කතා කරලාට ඔහොම අපි තේරුම් ගන්නද එහෙම තේරුම් ගත්තොත් අපිට ප්‍රායෝගිකත්වයක් ඇති වෙනවා ඊළඟට පංච ద్వාරයට හමු වෙනකොටත් දැනගැනිල්ලක් වෙනවා මේ වස්තුවම දැනගන්නවා නොවේ කියන එක. දැනගන්න ආකාරය පහළ වෙන හැටි දන්නවා යථාභූතයි. දැනගැනිල්ලක් නොවෙනව නෙමෙයි. දැනගැනීම වෙන හැටි රූපය සිතේලි විඥාන එකින් එකට ප්‍රත්‍යයෙන් එක තැනකටවත් තැනක් දෙන්න බෑ. දැනගැනිල්ලක් පහළ වෙලා නිරුද්ධ වෙන හැටි දන්නවා. නාම රූප ධර්ම දැනගත්ත දෙයක් සිහියට නැගෙනකොට දැනගත්ත දේ එතන එතනම නිරුද්ධ වුණා නම් අතීතයක් කොයින්ද? අනාගතයක් පහළ වෙලා නැහැ. මේ අතීත අනාගත දෙක ගැටලෙන හැටි දන්නවා මනසෙ. යථාභූතයි. ප්‍රායෝගික වෙනවා. ක්‍රමෙන් ක්‍රමෙන් පුරාණ කර්මක් සේ වෙනවා අලුතින් කර්ම රැස් නොවෙනවා. ඒක තමයි මධ්‍ය සම්මාදිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතන එන්නේ මැදුම් පිළිවෙත. අන්ත දෙකට නොඇති. ඒ දැකීම තුලම ඒ විදිහට අපිට මේ කියන ධර්ම ටික ඔක්කොම එකට එකතු කරලා ඒ ප්‍රායෝගිකත්වයේ තුලටම ජීවිතේට එක් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ නාම රූප ධර්මයන් ගැන තවත් ඉතාම හොඳින් පැහැදිලි වෙන සූත්‍ර ධර්මයක් තියෙනවා සංයුක්ත නිකායේ නල කලාප සූත්‍රය කියන සූත්‍ර ධර්මය. මම ඒකත් මේ පින්නතුන්ට මෙනෙහි වෙන්න පෙළ විතරක් මතක් කරලා විවේක ඉන්න වෙලාවට ඒ අනුසාරයෙන් හොයාගන්න මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. සරියුත් තෙරුන් වහන්සේ සහ මහා කොට්ටිත තෙරුන් වහන්සේ අතර ඇතුණා ධර්ම සාකච්ඡාවක්. කොට්ටිත තෙරුන් වහන්සේ ਵਿਚාරනවා සාරිපුත්ත තෙරුන් වහන්සේගෙන් එවත්නි නාම රූපේ තමන් විසින් කරන ලද්දක්ද තමන් හදාගත්ත දෙයක්. සාරිපුත්ත තෙරුන් වහන්සේ වදාරනවා එවත්නි කොට්ටිතේනි නාම රූපේ තමා විසින් කරන ලද්දක් නොවේ. බලන්න කොච්චර පැහැදිලිද කියලා වචනේ. නාම රූපේ තමන් කියලා කෙනෙක් හදාගත්ත දෙයක් නොවේ. ඊළඟට ප්‍රශ්න කරනවා නාම රූපේ අනුන් විසින් කරන ලද්දක්ද? සමහර විට අපි අපේ මතු පිට දැකීම හැටියට සමාජයේ කතා කරන්නේ දෙමව්පියෝ නිසා හටගත්තා කියලා. නමුත් දෙමව්පියොත් එක හේතුවක් විතරයි කියලා අපි මතක් කළානේ. එහෙම නැත්නම් අදුසමාන බලවේගයකින් හටගත්තා කියලා. නාම රූපේ අනුන් විසින් කරන ලද්දෙකුත් නොවේ. ඊළඟට අහනවා නාම රූපේ තමා විසින් කරන ලද්දේ අනුන් විසින් කරන ලද්දේද මේ දෙපැත්ත එකතු වෙලාද? උත්තරේ නාම රූපේ තමා විසින් කරන ලද්දේ අනුන් විසින් කරන ලද්දේත් නොවේ. ප්‍රශ්නය නාම රූපේ තමා විසින් නොකරන ලද්දේ අනුන් විසින් නොකරන ලද්දේ ඉබේ හටගත්තේද? නාම රූපේ තමා විසින් නොකරන ලද්දේ අනුන් විසින් නොකරන ලද්දේ ඉබේ හටගත්තේත් නොවේ. පැහැදිලි කරනවා විඥාන පත්‍යා නාම රූපං විඥාන ප්‍රත්‍යේ නාම රූපේ වේ ඊළඟට අහනවා උතන හොඳට මතක තියාගන්න එවැත්නි සාරිපුත්තේනි විඥානේ තමන් විසින් කරන ලද්දත් විඥාන ප්‍රත්‍යේ නාම රූපේ එන විඥානේ තමන් විසින් කරන ලද්දත් එවැත්නි කොට්ටිතේනි විඥානේ තමන් විසින් කරන ලද්දක් නොවේ විඥානේ අනුන් විසින් කරන ලද්දක්ද විඥානේ අනුන් විසින් කරන ලද්දේත් නොවේ විඥානයේ තමා විසින් කරන ලද්දේ අනුන් විසින් කරන ලද්දේ ත්‍රිද දෙපැත්තින්මද විඥානයේ තමා විසින් කරන ලද්දේ අනුන් විසින් කරන ලද්දේ නොවේ විඥානයේ තමා විසින් නොකරන ලද්දේ අනුන් විසින් නොකරන ලද්දේ ඉබේ හටගත්තේද විඥානයේ තමා විසින් නොකරන ලද්දේ අනුන් විසින් නොකරන ලද්දේ ඉබේ හටගත්තේද නොවේ එහෙනම් නාම රූප පත්‍ය විඥානං මුලදී අපි පැහැදිලි කරේ විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං නාම රූප ප්‍රත්‍ය විඥානේවි මෙහි අර්ථය කෙසේ දනිමුද ඥානවන්ත ජනයා උපමාවක් දක්වාලු විට අර්ථය දැන ගැනීම උපමාවක් කරන්නේ සාරිපුත්‍ර වහන්සේ වදාරන්නේ බටමිටි දෙකක් ඔවුනොවුන් ඇසුරු කොට සිටවා තබද්ද නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍යෙන් විඥානේ වේ විඥාන පත්‍යෙන් නාම රූපේ වේ ඒ ආකාරයෙන් දත යුතුයි බටමිටි දෙක එකිනෙකෙන් සම්බන්ධ කරලා සිටවලා තියෙනවා නම් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං මේ දෙක එකිනෙකට උපකාර වෙලා තියෙනවා දැන් නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා දුක් රස බැඳින්නේය එවත්නි බටමිටි දෙකෙන් එකක් ඉවත් කරන්නේ නම් අනිකද වැටෙන්නේය අනික ඉවත් කරන්නේ නම් අනිකද වැටෙන්නේය එසේින්ම නාම රූප නිරෝධයෙන් විඥානී නිරෝධ වේ විඥාන නිරෝධයෙන් නාම රූපේ නිරෝධ වේ නාම රූප නිරෝධයෙන් සලායතනේ නිරෝධ වේ සලායතනේ නිරෝධයෙන් දුක් රැසේ නිරෝධේ වේ එවැත්නි මහණ තෙමේ ජරා මරණේ කලකිරීමට නොයල්මට Nirodhe පිණිස දහම් දෙසා නම් ධර්ම කතික මහණයයි කියන්නට සුදුසුය. එවැත්නි මහණ තෙමේ නාම රූපයාගේ කලකිරීමට නොයල්මට Nirodheට පිළිපන්නේ වේද ධර්මී පිළිපන් මහණයයි කියන්නට සුදුසු වෙයි. එවැත්නි මහණ තෙමේ ජරා මරණයාගේ උපාදාන රහිතව මිදුනේ වේද මේ ජීවිතයේදී නිවීමට පැමිණි මහණෙකෙයි කියන්නට සුදුසු වෙයි. ඒ අවස්ථාවේ කොට්ටිත තෙරුන් වහන්සේ ආශ්චර්යයි ස්වාමීනි කියලා මේ ධර්ම දේශනාව අනුමෝදන් වෙච්ච බවක් ඒ සූත්‍ර ධර්මයේ පෙන්නලා තියෙනවා. ඉතින් අපි විවිධත්වයකින් යුක් වේ විවිධ භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයට අනුව අපි ටිකක් විමසලා බැලුවා. මේ ධර්මයේ හරියට විමසාගෙන විමසාගෙන අපි පැහැදිලි කරගෙන ගියොත් ස්කන්ධ පංචකය මේ නාම රූප ධර්මයන් අතීත වර්තමාන අනාගතයකට ගැලපෙන හැටි පටිච්චසමුප්පාද ධර්මී තාමනා පැහැදිලිතාවයක් තියෙනවා. එකකට එකක් කොතනකවත් ඒක විරුද්ධ වෙලා නැහැ. මේක දීර්ඝ දේශනාවක්. ඒ කියන්නේ අර වික්ෂුන් වහන්සේලා තෙරුණාන්සේලා හය නම හය ආකාරයකට පැහැදිලි කෙරේ. භාග්‍යතුන් වහන්සේ වදාारणා මේ දේශනාව අවසානයේ මේ භික්ෂුන් වහන්සේලා ආය නම තම තමන් වහන්සේලාගේ අදහස භාග්‍යතුන් වහන්සේ වෙත ප්‍රකාශ කර සිටියා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ හයාකාරීම සුභාසිතයක් කියලා. හයාකාරීම නිවැරදි. ඒ භික්ෂුන් වහන්සේ දැකපු ආකාරයේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ පරායන සමාගයේ තිස්ස මෙත්තියාගේ මානවකාගේ ප්‍රශ්නයේදී භාග්‍යතුන් වහන්සේ ඒ රහත් භික්ෂුත්තේ මේ උභයාන්තයේ ප්‍රඥාවෙන් දැන මැද්දේ නොතවරේ නම් මහා පුරුෂයායයි කියමි. හේමේ සිබ්බනි සංඛාත තෘෂ්ණාව ඉක්ම ගියේ කියන තැනට වදාලේ මේ ස්පර්ශය ගැනයි කියලා පෙන්නනවා. ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැද්දයයි තණ්හාව සිබ්බනි. ඒ රහත් මානතෙමේ මනාකොට දැන, පිරිසිඳ දැන ඒ ජීවිතේම දුක් කෙලවර කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ වදාළේ කියලා පෙන්නනවා. අනිත් හැම කරුණක්ම සුභාසිතයක් කියලා පෙන්නනවා. ඉතින් මේ අවස්ථාවේ මේ ධර්මයේ මේ පින්තුම් ශ්‍රවණය කළා ජීවිතයේ ඒ ධර්ම අවබෝධය එකතු කරගෙන තව තවත් ශ්‍රද්ධා ප්‍රඥා වඩ වඩා දියුණු කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග සතර ඵල ඥානියන් සම්පූර්ණ කරගෙන උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා මේ පින්වතුන්ගේ නමින් නැසී මිය පරලොව ගිය සිළු ඥාති වර්ගයාද කල්යාණ මිත්‍රාශ්‍රය ලැබී සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනා වේවා සම්මාදිට්ඨික දෙවියෝද මේ පින්පෙත් අයිති වේවා අනුමෝදන් වේවා දෙවියෝද ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛං ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසේ කරන කොට උතුම් නිවනින් සැනසීම වේවා තෙරුවන් සරණයි